ඉමච කරං විත්තේ දුක්ඛෝ ධම්මේ ධම්මානුපස්සී විරති සත්තු අරිය සම්පේසු අසංත විස්තරේ දෙක්ඛු සම්මේ සුධම්මානුපස්සී විරති සත්තු අරිය සත්‍යේසු ඉදං දුක්ඛං ඉදං දුක්ඛං අරිය සත්‍යං සදානාති අයං දුක්ඛ අනුමෝති අජානාති අයං දුක්ඛ නිරෝධාති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පජානාති Thank you. ආරම්භ කරනවා මේ සතිපට්ඨානයේ ඉගෙන කොට නැත්නම් කොහොමත්ම සම්බේධ කොට ආදී වෙන සතුලාන්තක්ය අල්ලාහ කෙරෙන්නේ සත්‍ය නිදී කියලා. නැත්නම් සත්‍ය ධර්ම විස්තර කරන කාරණා. ඉතින් ඒකට එන්න අපි මේකට දේශනාවක් මේ හද දෙකක් පවත්ලා තියෙනවා අපි ඉන්නේ අද තුන්වෙනි වාරේ ඉතින් මේකට ආසන්නයේම කිච්චුවෙන්න අපි සාකච්ඡා කළේ බොද්ධංග පාරවේයයි මේ බොද්ධංග පාරවේදී හතක් වූ බොද්ධංග අපි සාකච්ඡා කරන්නේ බොහෝ දෙනා දන්නවා බොද්ධංග කිව්වාම බෝධිපාක්ෂික ධර්ම කියන වචන සාපේක්ෂව මේ සත්‍ය බොද්ධංග කොටස් ගැටෙනවා කොහොම හරි පස්සේ බෝධි පාක්ෂික ධර්ම කිව්වහම එතන 37ක් නේ. මෙතන 7ක් කියනවා. මේ අමතරව තව ඒ කියන්නේ 30ක් කියනවා. මේ සම්භෝධිය අවබෝධ කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ මූලික අවශ්‍යතා අඳුම කාර්යය. මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්මවල හෝ මේ සත් බෝධි ධර්මයන් වල එකක් රාසකීයක් දෙන්නේ චතුරාර්ය සත්‍ය නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසලා සර්වඥාන්සේ දේශනා කළා. මේ සතිපට්ඨාන මුල ඒකායනෝ අයං වික්‍රේ මග්ගෝ කියලා ඒ සතිපට්ඨානියත් ආ වූ ඒකායන බව එක්කම පරමාර්ථයකට උදදී ඇති බව විස්තර කරනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ <clears throat> මේ සත්‍යාවයි. එහෙම නැත්නම් මේ පරමාර්ථ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සතිපට්ඨාන දේශනාවේ මේ ඒකායන මාර්ගයෙන් එහෙම නැත්නම් වටපිට යන අවුල් පාප නැති සහිත පාර්ශ්ව නෙවෙයි ඒකායන විදු තේටි කරන මාර්ගයෙන් මේ චතුරාර්ය සත්‍ය ළඟා වීමයි මේ සතිපට්ඨාන සූත්‍රය ළඟා කරන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කෙරේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කෙරේ. ඒක නිසා යෝගාවචරයේ වශයෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුමාන ඥානකින් හෝ අවබෝධයක් කලින් තියෙනවා. එතකොට තමයි එවැනි ප්‍රත්‍යක්ෂයකට ඒ යෝගාවචරයා කුසල ඡන්දයක් පහළ කරන්නේ ජීවිතය කරන්නේ මේ ජීවිතේම සත්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සාක්ෂාත් කරගන්න පෙළඹේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව සංග්‍රහයක් ඉදිරිපත් කරනවා. මේ සංග්‍රහය ඒ සාමාන්‍ය තේරවාද උද්ඝාතනයේ සඳහන් වෙන මූලික ලක්ෂණ සහිත වෙන විදිහකට කියනවා නම් ඒ තේරවාද බුද්ධ ශාසනයේ ඕනම දෙයක් පටන් ගන්න කලින් හොඳ පිළිසිදු ආරම්භයක් පිළිසිදු සාධනමක් සාධනමක් සකස් කර ගැනීම බොහොම වැදගත්. එමගින්ම ඒ අවසාන බලාපොරොත්තු වෙන පරමාර්ථයේ මූලික ලක්ෂණ ඒ ආරම්භ කරන්නට එමගින්ම යම් ප්‍රමාණයකට අත්දැක ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍යයක් කොට නැගිලා තියෙන්නේ ආන්න ඒ කියන විදිහේ පටන් ගන්න හොඳ සාර්ථක නම් පටන් ගන්න කරේ හොඳ සද්ධාාවක් තියනවනම් හොඳ වීර්යයක් තියනවනම් හොඳ සතියක් තියනවනම් සමාධියක් ප්‍රඥාවක් තියනවනම් ඒ ඉතුරුවලට හරි වෙයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය වශයෙන් කියන ඉදන් දුක්ඛං අරිය සත්‍යං කිපජානනති කියනකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය තමයි මේ හතරෙන්ම ඊ타ත්ම වැදගත් වෙන්නේ. ඒක පිළිබඳව මේ වැදගත් තාලෙට සරුවචන් වහන්සේ විසින් අවධාරණය කරලා තියෙන ආකාරයට තේරුම් ගත්තොත් ඉතුරු තුනේ ඉබේම සිද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ කළ පමණින් ඒ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ආවේ හතරට ඒ භාවනාමය කෘත්‍ය බොහෝ දුරට සිද්ධ වෙනවා. ඒ නිසා හාත්පසින් ආකෝද කළ යුත්තේ වශයෙන් ඉදන් දුක්ඛ සත්‍යන්ති දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍යන්ති පජානාති කියන එක අපි කලින් කිව්වා වගේ ප්‍රත්‍යක්ෂේ නැත්තම් අනුමාන ඥාණයෙන් හෝ සුතමේ ඥාණයෙන් හෝ හොඳ හැටි ස්පර්ශ කරලා තියෙනවා යෝගාවතරය ඒක පිළිබඳව යංගම් සහිතව මායින් සහිතව දැනගෙන තියෙනවා. ඒක තවත් පැත්තකට විස්තර කරනවා අපි ගහක තියෙන අඹ කොකුරක් ගහන් කඩන් හදනවනම් ඒ කොකුරේ මුල් නටුව ඉඳලුවොත් ගෙඩි කොකුරම බිම වැටේ. එහෙම නැතුව එක එක ගෙඩිය නට්ට කඩන්න ගියොත් ගෙඩි ගානට පහර ගහන්න වෙනවා. මේ මේ චතුරාර්ය සත්‍ය පෙන්නානේ ගෙඩි හතරක් සහිත අඹ කොකුරක් තිබෙනවා. ඒක මුලින්ම කඩන්න පුළුවන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ පරිඥානයක් ඇත්තා. ඒ නිසා අපි සඳහන් කළා මේ දුක්ඛ සත්‍ය ඊටාම වැදගත් කියලා. නමුත් සාමාන්‍ය සංසාර පැත්තෙන් බලනකොට අපිට නොවැදගත්ම තුච්චම පහත්ම එපාන කරපු ඉක්මනටම නැති කරන්න ඕන දේ දුකම තමයි. ඒ මොකද සෑම සතෙක්ම නැත්නම් විශේෂයෙන්ම මිනිසයා මේ සත සොයා යන ගමනක් තමයි සංසාරේ තියෙන්නේ. එනිසා ඒ පුද්ගලයාට මේ සැප යාදෙන තාලයකට එහෙම නැත්නම් සදාතනික ක්‍රමයකට සදාකාලික වෙන්න නම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධය අවශ්‍යයි කිව්වට පස්සේ එතනදී ඒ දෙකම පිළිගන්න පුද්ගලයා ඉතින් ආධ්‍යාත්මික වෙන්න වෙන ආගමානුකූල වෙන්න වෙන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ සැප සොයාගෙන යන කෙනා දුක කියන එක අහන්නවත් කැමති නැහැ. ඒක ගවේෂණය කරන්න කැමති නැහැ. ඒකට වැට ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියන එකට කැමති නැහැ. ඒ මොකද ඒක අන්තයක්. සාමසුකල්ලි කාණ යෝගයේ කියන එකේ ඒක අන්තයක් තමයි මේ දුක ප්‍රතික්ෂේප කිරීම මාර්ගයෙන් සැපම හොඳින් හෝ නරකින් දුක ප්‍රතික්ෂේප කරලා හොඳින් හෝ නරකින් සැපම ලබන්න හොයන මාර්ගයේ මේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ. එහෙම නැත්නම් දුකම දුකටම බැස ගැනීම දුක් දීමේ මේක කරන්න ඕනේ කියන එක එහෙම අත්කිලමතාන් යෝගයක් නැතර අනුමත වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි මේ පදලත් දාකට අධ්‍යයනා කරන ධම්මික කපවත්තන රූපයේ මෙන්න මේ දෙක බැහැර කිරීම මාර්ගයෙන් තමයි මේ ඒකායන මාර්ගයට කොට පාදගන්නේ. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා ආධ්‍යාත්මික එනතන් ආගමික හැඟීමක් ඇති පුද්ගලයා මේ දෙක මුලින්ම හඳුනාගෙන තියෙනවා. මේ හඳුනා ගැනීමත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මූලික සුදුසුකම්. ඒ මොකද වැදගත් වෙන්නේම ප්‍රධාන වෙන්නේම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමයි. ඒක නිසා මේ ඉදිරිපත් කිරීම ප්‍රහේලිකා ජනකයි. ඒ නිසා කවදාකවත් බුද්ධ දේශනාවේ චතුරාර්ය සත්‍යයෙන් බලපටන් ගන්නෑ. පටන් ගත්තොත් මේ සුදුසු වෙච්ච, පේන ගැහිච්ච, පේවෙච්ච මනසක් නැත්නම් ඒක තවත් දුක වැඩි කිරීමට හේතු වෙන්නේ ඉති කියනවා. ඒ නිසා ඒකට ක්‍රමික සත්‍විස්කෝධි පාක්ෂික ධර්ම මාර්ගයේ එවනම් සම්පත්තාණි කාය අනුපස්සනා ක්‍රමයේ ක්‍රමයෙන් ලං වෙනවා. ඒ මොකද මේ දුක්ඛ සත්‍ය පිළිබඳ විග්‍රහය බොහෝමත්ම වාදවලට එහෙම නැත්නම් එකවර අවබෝධ කරගන්න බැරි මේ මායා ස්වරූපයකට ලක් වෙනවා. ඒක විශේෂයෙන්ම ප්‍රකටම චතුරාර්ය සත්‍යයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව විග්‍රහය කරනවා. ඒ මොකද ඒක තනකදී මේකට යම් ආකාරයකට මේ හිත යොදන්නා වූ ගැඹුරට හිත යොදව භාවනා කරන භාවනා යෝගාවචරයෙන් තස්සතිලක් පිළිස. සුදු දේශනාවේ සඳහන් වෙනවා මහණනි ඇත්ත වශයෙන්ම මේ දුක නම් පෙළෙන සුළු තමයි දුක් තමයි. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් බව දැන ගැනීම නම් සැපයක්. දුක නම් දුක. ඒක පිළිබඳව මේ සර්වචන් වහන්සේ කවදාකවත් දුක් වළඳන්න, දුක් ගින්න ගන්න එහෙම කියන්නේ. ඒක පිළිගන්නවා ලෝක ස්වභාවයෙන් ගත්තත් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැක්කත් මේ දුක නම් දුකමයි. නමුත් මේ දුක සත්‍යයක් බව දැන ගැනීම. ඒ ආර්ය සත්‍යයක් බව දැන ගැනීම පරම සත්‍යයක්. පරම සැපයක්. ඒ නිසා ඉතාමත් ගැඹුරු දුකක්. මේ තුල සත්‍යය තියෙනවා, මේ තුල ආර්ය සත්‍යය තියෙනවා. ඒ නිසා මම මේක වටහා ගත යුතුයි කියලා හිතනවා ඔහුට ලැබෙන සැපය සාමාන්‍ය දුකක් වටහා ගත්ත කෙනෙකුට වඩා. මේක තමයි ඒ භාවනා ජීවිතේ යෝගාවචර ජීවිතේ අස්ලෝක ධර්මයන් විතේයි කම්පා නොවෙමින් ඉදිරියට ගමන් කරන ක්‍රමය. ඒ මංගලාදී සූත්‍රවල නිවන් ලැබුවට පස්සේ මේක සඳහන් කරන්නේ. උත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුක්තම. ඉතිසර තමයි තපෝද භ්‍රමචාරියේ ආදී එක්කෝම තියෙන නිසා මේ සත්‍ය අවබෝධය කියන එක එකම ලාවකට එක චිත්තක්ෂණයක කරන්න අමාරු ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව පුරාම තියෙන්නේ ආරම්භයේ ඉතාම පිළිසිදුව කොහොම සත්‍යයෙන් කුසල ඡන්දයකින් කැපවීමකින් පුරන්නේ. පුරාගෙන යනකොට යනකොට යනකොට ඒ අර දුක වශයෙන් දැකපු දුකේ මොකද්ද හොඳ ලක්ෂණ හොඳ ඥානය හොඳ සුඛයක් තියෙනවා එතකොට මේ දුක දුක්ඛ සත්‍ය බවටපත් වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය බවටපත් වෙනවා ඉතින් මේ යෝගාවචරයේ සත්‍යපතාණය අහන්න ඉස්සර වෙලා භාවනා ජීවිතයකටපත් වෙන්න ඉස්සර වෙලා ආගමික ජීවිතයටපත් වෙන්න ඉස්සර වෙලා සාමාන්‍ය අනිකුත් සත්‍යයන් තමයි අනිකුත් මනුෂ්‍යයන් සමග බෙදාගෙන මේ සැපද වීමේ ව්‍යාපාරකයේ යෙදෙනවා ඒක සාධාරණයි. නමුත් යම් දවසක සතිපට්ඨාන ආදී ඒ කායන මාර්ගයක් මේකට තියෙනවා ඒ සැපද වීම සඳහා ඒකට සූතමේ වතේ, චින්තාමේ වතේ, ඒ වගේම භාවනාමේ වතේ මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියුවට පස්සේ ලොකු කැපකිරීමක් කරලා තමයි සූතමේ ඥානයට හොපත් වෙන්නේ චිත්තාමේ ඥානයට අනුවේ ඥානයටපත් වෙන්නේ ඊට පස්සේ ඒක මේ ප්‍රතිවික්ෂා කිරීම තමයි යෝග ජීවිතය කියන්නේ. ඒ යෝග ආවතරය මුලින් කවුරුත් වගේ පැමිණෙන පුංචි දුකට පැලෙන එවනත් ඒකට ප්‍රතිකර්ම හොයන සුළු තපස් හොයන සුළු කුද්දලෙක් වාටපත් වෙනවා. නමුත් කායanusasanaව ඉඳලා කරගෙන කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික Taman කරා පැමිණෙනා වූ පුංචි පුංචි දුක් සමත ක්‍රමයේ හෝ විපස්සනා ක්‍රමයේ හෝ එක්කෝ තලාවබල හෝ එහෙම නැත්නම් අභිභවනය කරමින් ඉදිරියට යනකොට යනකොට මේ යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ දුක ආත්පසින්ම අවබෝධ කළ යුතු ධර්මයක් වශයෙන් බැලුවොත් වෙනකට වඩා පොඩික්ක් වෙනකට වඩා චිත්තක්ෂණයක් මේ දුක දිහා ඉවසිල්ලෙන් බලන්න පුළුවන් ගැතියක් තියෙනවා ඊට පස්සේ ආය නෝසාගතියටපත් වෙන්න ඉඩ තියෙනවා නමුත් පහුවෙන්ද වෙනකොට තවත් ටිකක් දුක්ඛාන පස්සනාව පිළිබඳව දුක පිළිබඳව වෙනකට වඩා ඉවසීමේ ශක්තියකින් බලා හිටියොත් වෙනකට වඩා ඒ දුකේ ඇතිවීම පැවතීම දැක ගන්න පුළුවන්. කිංචි කිංචි දුක්ඛ. තව ඉස්සරහට යනකොට ඊටගේ මධ්‍යස්ථ ප්‍රමාණයව කිංචි කිංචි වයනන් ඇතිවීම පැවතීම නැතිවීම තුනම දැක ගන්න පුළුවන්. මධ්‍යස්ථේ වරක් මුණ දෙන්න ඕනේ මුණ දෙය යුතුයි. ඒක තමයි යෝග අවතරකම කියන්නේ කිය. අර දුකේ විශේෂයේ තමන් අධ්‍යයන කරන ප්‍රදේශයේ ටික ටික ටික ටික වැඩි කරලා දවසක පරියයන් කියන විදිහට ආත්පතින්ම මනුස්ස ජීවිතයකට ඔහුගේ කර්මානුරූපව අනිකුත් ඒ ධර්මානුකූල හේතු මත පැමිණෙන තාක් දුක් ඔක්කොම දරන්න පුළුවන් දරන්න ඕනේ දරිය යුතුයි කියන ධර්මයට එනකොට ඒ හිත පිටෙන්න පුළුවන් තරම් පිටෙනවා වැඩෙන්න පුළුවන් තරම් වැඩෙනවා අර මේ අහන්න හත්පත්තානේ අහන්න ඉස්සර තිබුණාට වඩා ආත්පතින්ම ලෝකය පිළිබඳව, තප පිළිබඳව, දුක පිළිබඳව, තමා පිළිබඳව පුදුමාකාර වෙනසක් ඇති මේක තමයි ඒ කායන මාර්ගය. ඉතින් මේ කායන මාර්ගය පිළිබඳව ධෛර්යය උපදවනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ඇති හැටියෙන් විස්තර කරගන්න. ඉතින් මේකට විවිධ තථාගත දේශනා උපමා ලං කරගත්තොත් මේ වාගේ පිළිසකට සතුටු වෙන්න පුළුවන්. තමන් පිළිබඳව පිළිච්ච භාවයටපත් වෙන්න පුළුවන් ගැතිය වැඩි. ඒ මොකද මේ වෙනකොටත් සෑහෙන කැපකිරීමක් කරලා මේ මාර්ගයට බැසගත්ත පිරිසක් වගේ. අපි ඒ දුක පිළිබඳව අවබෝධ කිරීම නැත්නම් දුක ආත්මීම දැන ගැනීමේ ක්‍රමය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ මූලික පාඩම. නැත්නම් මූලික පෙළගත්ම සකස් වීම කියලා ගත්තොත් අපි මේ සාරවත්යන් වහන්සේට සෙත් සිටි දෙන මා ගුණ මුදානං සත්හත වෙන බව දුකට වේදානං කියලා මේ බව දුකට වේදකම ඒ කායන මාර්ගය තමයි මේක පෙන්නන්නේ. නමුත් මේකට අපි සාමාන්‍යයෙන් දසනා ගන්න පුළුවන් මේ කායික රෝග සඳහා වෛද්‍ය ක්‍රම දක්වන ආකල්ප ගැන බැලුවොත් අපි වගේ ලංකාව වගේ රටවල ඉන්න නැත්තන්ට ඒ සම සම මට්ටමට මේ බටහිර වේදකමත් එහෙම නැත්නම් මේ ආශ්‍යාකරේ පවතින ආයුර්වේද වේදකමත් අර බටහිර නොවන අනිකුත් වේදකම් ක්‍රම ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා. මේ දෙකේ ප්‍රධාන ආකල්පමේ වෙනසක් වෙනස්කම් තියෙනවා. ඒ මොනවාද? බටහිර වේදකම මේ රෝග ලක්ෂණ වලට වේදකම් කරනවා වහාම ප්‍රතිඵල දෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා නානා ප්‍රක්‍රම ඒ වගේම උපකරණ රාශියක් තියෙනවා හරියටම රෝග ලක්ෂණේ හඳුනාගෙන රෝග ලක්ෂණයට ප්‍රතිකර්ම කරන නිසා වහා ප්‍රතිඵල දෙනවා. නමුත් ආයුර්වේද ක්‍රමය ඒ රෝගයට මූලයයි හොයක්. රෝග ලක්ෂණ වලින් නතර වෙන්නේ නැතුව ඒ රෝග ලක්ෂණ බොහෝ කොට හැදෑරීවි. ඒ සඳහා වෛද්‍යවරයාත් යෝග මේ රෝගියාත් දෙදෙනා අතර හොඳ කතා බහක් යන්න ඕනේ සංනිවේදනයක් යන්න ඕනේ එතකොට රෝග මූලය අඳුරගන්න ටික වේලාවක් යනවා කාලයක් යනවා ඒ රෝග මූලය අඳුනාගෙන පෙදකම් කළොත් අර බටහිර වෛද්‍ය ක්‍රමයේ වගේ අතුරු රෝග එහෙම නැත්නම් අමතර රෝග මතු කරන්නේ නැතුව අල්ගේලා හෝ යම් නිෂ්ඨාවක් ලබන්න. ඉතින් මේ මේ මෑත කාලේදී විශේෂයෙන්ම අපේ යුගයේ ඇති වුණා වූ මේ තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාත්මක දිනුන ගැති නිසා අපිට මේ හදිසි සුවේ හදිසි සහානි සුඛය බොහොම ලොකු කරපෙන්නන්න පටන් ගත්තා. ඒ නිසා අපි ඒ දේශීය ක්‍රමයේ ඉක්මවලා බටහිර ක්‍රම වලට යන්න ගියා. ඒ මොකද වහා ප්‍රතිඵල ලැබෙන එක. දුක හැදෑරීමක් කරන්න ඕනේ දුකට හේතුව බැලීමක් අවශ්‍ය කරන්නේ නැහැ. වහාම එන දුකට වහාම ප්‍රතිකාරය. එනි විදිහට කරන ප්‍රතික්‍රියාවයි. මේකේ සාර්ථකත්වයක් පේන්න පටන් ගත්තා. ඇත්තටම ඔය පසුගිය අවුරුදු 20 20කට එහා වගේ කාලේ මිනිස්සු විශේෂයෙන්ම මේ බටහිර ක්‍රමය වෛද්‍ය විද්‍යා ක්‍රමයට නෙවෙයි විද්‍යාව, තාක්ෂණය, ආර්ථිකය වගේ බටහිරින් එන දේවල් ගැන කතා කරපු දේවල් අද ඒ බටහිර විද්‍යාවත් බටහිර මේ මේ වෛද්‍ය ක්‍රමත් පසුබාන යුගයට එනකොට උතුමාකාර හිස් ප්‍රලාප බාටපත් වෙනවා. ඒ කාර්යයත් හිතුවේ අපේ වෛද්‍ය ක්‍රමයක් හරි විද්‍යා ක්‍රමයක් හරි තාක්ෂණයක් හරි ආර්ථිකයක් හරි ඒ නිසා ලෝකෙටම බණ කියන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආශ්‍යාකර විදයත් තුන්වෙනි ලෝක රටවල් වලට වැටෙනවා. ඒගොල්ලෝ දියුණු ලෝකේ. ඉඳගෙන කියාවු මැතිමත් ආන්දර දිහා බලනකොට ඉතින් අපි මේ අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා ඇත්තටම පරාජය පිළිගත්ත ස්වරූපයක් තිබුණේ. නමුත් කවදාකවත් කවුරුවක්වත් ඒ බටහිර වෛද්‍ය ක්‍රමයේ මේ දේශීය වෛද්‍ය ක්‍රමත් එක්ක ගලපලා පරිශන කෙරුවේ නැහැ. මොකද කළා නම් ඒකෙන් සිද්ධ වෙන්නේ සත්‍ය මතුවෙන එකයි. ඒක සල්ලි තිබුණේ ඒගොල්ලෝ ගා ඒක දුන්නේ නැහැ. නමුත් අද ඒගොල්ලම හොයාගත්ත ක්‍රමේ නිසා ඒගොල්ලෝ අමාරු වෙලා දෙනවා කීප ක්‍රමයක්. ඉතින් බලනකොට පේනවා මේ රෝගයට අදිත් වෙලා රෝග ලක්ෂණ නැති කරන එක මාර්ගයෙන් තමයි මේ භයානක රෝග ඊට පස්සේ මතුවේ. කයේ තියෙනා වූ පරිසරයට ගොරොත්තු දීමේ ශක්තිය අර රෝග බීජ මැරෙනා වගේම මැරෙනා බෙහෙති. ඊට පස්සේ ඔහුට මොනම දෙයකටවත් මුණ දී ගන්න බැරි ඔය භයානක ඒස් වගේ රෝග ඇති වෙනවා. මේක රසායනික තත්ත්වයක්. මොකද දේශීය වෛද්‍ය ක්‍රමයේ කරුවේ ඒ රෝගය හොඳට හදාගන්න. රෝගය හොඳට මතු වෙනකන් ඉඳලා හදාගන්න. ඒ කියන්නේ ඒක හොඳටම පිළිගන්නවා ලෝකයේ කියන එක ලෙඩක්. ඒකට කවදාකවත් බෙහෙත් හොයන්න බෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන අර උග්‍ර අවස්ථ දරා ගන්න බැරි තත්ත්වේ මගහරන එකයි නිස්සාවක් ලබන්න මේ රෝග මූලේ හොයාගන්න. ආනේ මූලේ හොයාගෙන ඒකට වෙදකම් කරුවාට පස්සේ ඒ පුද්ගලයාට අර ඒ රෝගෙම පස්සේ හැදෙන්න පුළුවන්. නමුත් ඒ රෝගය නිසා ඒ බෙහෙත් නිසා අමතර රෝග හැදෙනවා. මේ නිසා දරුවචනාන්තේ දුක්ඛ සත්‍ය පිළිබඳව මේ ඉදිරියෙන් තිබ්බ කාරණාව ඒත් එක්කම පෙන්නන සමුදේ සත්‍ය මේ දුකට හේතුව සොයා ගැනීමත් එක්ක ශබ්ද බල සම්බන්ධයි. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා ආත්පසින් දැක ගන්නවා කියන එක එතනදී වහාම දුක නැති කිරීම අදහසින් දුක අවබෝධ කරගන්න ගතියක්වත් දුකට කඩාපනින ගතියක්වත් දුකට ප්‍රතික්‍රියා කරන ගතියක්වත් නැහැ. දුක මූල ධර්මයක් වශයෙන් සත්‍යයක් වශයෙන් පරම සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න ඉවසීම කියන චිත්තක්ෂණය දුකත් උකට වෙදකම් කිරීමක් අතරමැද තියෙනවා. විවේක බුද්ධියට ඉඩ තියෙනවා. එහෙම නැතුව එනේන දුකට බෙහෙත් දෙන්න ගත්තොත් ඒ වේදා බටහිර වේදකමකට තමයි වැටෙන්නේ. දොස්සහඳ වෙනවා. ඒ પરම්පරාවක් නැතුව දීගා પરම්පරාවයි හරි දොස්සහඳ වෙනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ දිහා බලලා හාත්පසින්ම රෝග ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ඔහු ඒකේ හේතුට එන්නත සමුදේ කියන ධර්මයට යන්නේ. ඒ නිසා මේ වෛද්‍ය ක්‍රමයේ බටහිර වෛද්‍ය ක්‍රමයේ කෝක වෙතත් මේ දේශීය වෛද්‍ය ක්‍රමවල හැම වෙලාවෙම මේ චතුරාර්ය සත්‍ය වගේ ආර්ය සත්‍ය නැති වුණාට සත්‍ය හතරක් තියෙනවා. ඉතලා රෝගය දැනගන්න ඕනේ ඊට පස්සේ රෝග නිදානේ දැනගන්න. විශේෂයෙන්ම මේ රෝගියාට තියෙන්නේ රෝගය දැන ගැනීම. ඒ වගේම මේ රෝගේ ඇති හැටියෙන් වෛද්‍යවරයාට කියාපෑ. වෛද්‍යවරයාට එතකොට කියනවා ඒ රෝග නිදානය සොයාගන්න. මේ රෝගියාගේ රෝග ලක්ෂණ වලත් උදව් උපකාර ඇතුව ඕක නිදානේ තෝරගත්තට පස්සේ තමයි ඒ නිරෝධයක් දෙද නිරෝධ කිරීමක් ගැන හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒක සඳහා මාර්ගය. එනිසා යෝගාවචරය කියලා කියන්නේ දුක ආපු ගමනේ දුකට ප්‍රතික්‍රියා කරන්න නැත්නම් ඒ දුක ආත්මසින්ම තේරුම් ගත යුත්තක්. දුක්ඛං පරිඤ්ඤය. ආත්මසින්ම තේරුම් ගත යුත්තක්. ඒ නිසා දුකක අපි අර ලෙඩ රෝග ලක්ෂණ ගන්නවා වගේ යමක් අපි ඉස්සරහට විස්තර කරනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ වගේ දෙයක් මතුවෙච්චාම මෙන්න ඒක මතුවෙන හැටි. මේන එකෙන් දිගට පෙළෙන තවන හැටි. මෙන්න මේක අවසාන වෙනකොට ඒකේ මේ අතුල පිට විස්තර දැකෙන හැටි. ඒ නිසා ඒ දුක මුල මැද අග කියන මේ චිත්තක්ෂණ තුනේම භාවනාවක් වශයෙන් තමන්ගේ ජීවිතේ කැප කරලා කරන ප්‍රතිපත්ති මේ පූජාවක් වශයෙන් කරනවා නම් ආන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන්න බුදුහාමුදුරන්ගේ අර බව දුකට වේදානන් කියපු විදිහට සමුදේ සත්‍ය තේරුම් අරගන්න ඒ බුද්ධ ඥානයේ යමාකාරික උන්වහන්සේ බොහෝ වීර්යයෙන් උත්සාහ කරලා ගත්තද ඒ වගේ යෝග අවශ්‍යතාව ටිකෙන් ටික ටිකෙන් ටික ඒ තමයි අත්දකින්න දුකට සාපේක්ෂව අත්දකින්නවා කියුවාම මෙතන තියෙන්නේ ඒ දුක මුලමැද අග වශයෙන් හොඳට ඉවසීමෙන් බලා සිටීමෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තිය පරිදි මේ ඒකට හේතු බුද්ධ ආදී උත්තරමන් වහන්සේ සියල්ල දැකගෙන සියල්ල දැනගෙන දේශනා කරපුවා ටික ටික ටික දෙන්න පටන්. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ඒ ආකාරයට මේ දුකට කඩා පැනලා දුකට ප්‍රතික්‍රියා කරලා දුකට අඬා වැළපෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ ඒ දුක ආර්ය සත්‍යයක් වඩපත් කරන මේ දුකේ මුල මැදාග දැකලා මම මේක දන්නා මේ ශාස්ත්‍රයේට මේ වෛද්‍ය විද්‍යාවට විශේෂඥ වූ වෛද්‍යවරයාත් එකතු වෙලා මේක හේතු හොයාගන්න ඕනේ. මේ දුක නැති තැනක හේතු හොයලා වැඩක් නැහැ. දුක ගියාට පස්සේ හොයලා වැඩක් නැහැ. දුක පවතිච්චිමයි හේතුව බොහොම ප්‍රකට. අන්න ඒක හොයාගන්න ඕනේ කියන ඒ ආධ්‍යාත්මික කැපකිරීම. අන්‍ය දෘෂ්ටිය ඇති කරගත්තා නම් ඔබට ඒත් එක්කම සදාංග වශයෙන් එතන එතන කුංචි කුංචි දුක්වල නිරෝධයක් නිරෝධ මාර්ගයක් පැනෙනවා. ඒකට කියනවා සදාංග නිබ්බුති කියලා. අන්න එහෙම කෙනා තව ඉස්සරහට තියෙනා වූ සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න බැරි මට්ටමේ දුක් අත්දකලා ආධ්‍යාත්මික හොඳ අත්දැකීම් රාශියක් සහිත කෙනෙක් නම් උච්චංග ධර්ම මතක් කරන පමණින්ම ඉඳගයි. උච්චංග ධර්ම වලින් කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා Taman මේක ඉස්සල්ලා කරපු අනන්ත උත්සාහ උපකාරවලදී ඇතුලේ වැඩිච්ච හොඳ ගුණ ධර්ම රාශියක් තියෙනවා. මේ ගුණ ධර්ම මෙනෙහි කරනකොටම හිත සෞඛ්‍ය සම්පන්නයි. හිත තේරුම් අරගන්නවා මේ දුකට අඳා වැටෙන ගතිය ඕ දුකට ප්‍රතික්‍රියා කරන ගතිය කියන දෙකම ප්‍රත්‍යක්ෂ මේ ඥානයකට යොමු කරවන්නේ. ඒකම අපි පෙළනවා. ඒකම අපි කුපණ කුපණය කරනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ පවතිද්දීම හිත මේෙන් වෙන් කරගෙන ඉන්න පුළුවන්. අනාත්ම ස්වභාවයකින් අනිත්‍ය ස්වභාවයෙන් දුක්ඛ ස්වභාවයෙන් අනාත්ම ස්වરૂපේ ඒ රෝග ලක්ෂණ දිහා බලන්න පුළුවන් ගැතියක් තියෙනවා. මේකට කියනවා මේ පරතෝ සංකල්පයකින් මේ රෝග වේදනා දුක් වි අනුංගේ දෙයක් බලන්න තේ ආයවට ආගන්තුක ස්වරූපයක් දිහා බලන්න පුළුවන් ගැතියක්. ආනේ බලන්න පුළුවන් ගැතිය එනකොට සම්පූර්ණ රෝගේ නැත්නම් කය ඒ පෙළෙද්දී හිතෙන් කරගන්න පුළුවන්. ඉන්ස්ටන්ට් එක වතුන. ආනේ ඒක ශක්තියක් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඒ රෝගී නැත්නම් ලෙඩ වෙලා ඉන්න යෝගාවචරයට ධෛර්යයක් උනත් එන්න පුළුවන් මට මේට වැඩිය දුකක් ආවත් මට කරන්න තියෙන්නේ මේකයි දිවසා දරා ගන්න බැරි නම් අපි ඒකට ප්‍රතිකර්ම කළාට මේ දුක එන්නේ නුත් පණිවිඩයක් කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. ඒ නිසා මේ දුකට මම මුල් දෙන්න. මේට වැඩිය බරපතල දුකක් ආවත් ඒකට සාදර වෙන්න. සාදර වෙනවා කියලා කියන්නේ දුක බදා ගන්නව නෙවෙයි, දුකට ප්‍රතික්‍රියා කරනවත් නෙවෙයි, ඒ දුක එන්නේ හේතුව මොකක්ද කියලා හොයන්න. අන්නේ හේතු කෙනාට බුද්ධංග ධර්ම දේශනා කළා, දේශනා කරවා ගත්තා. දෙකම හිත සුව කරගන්න. ඒ නිසා සතිපට්ඨානය කියලා කියන්නේ අර භව දුකට වේදානං කියන ඉස්රාජාන් වහන්සේ දීපු ඒ මේ අමෘතේ වාගේ ගුලියක් තමයි. ඉතින් මේක ඒ භාවනාවේ නැත්නම් බොද්ධංග ධර්ම පිළිබඳව සුත්තමය, චින්තාමය, භාවනාමය අධ්‍යක්ෂ නැති කෙනාට ඉතින් කනගාට වෙන්න මුත් කියන්නේ බෙහෙත් අවශ්‍යයි. සෞඛ්‍ය විදි අවශ්‍යයි. ඒවයින් යැපෙන්න වෙනවා. ඒක කවදාකවත් නිහින තත්ත්වයක් හෝ පහත් තත්ත්වයක් නෙවෙයි. ඒ මොකද වෙන කිසිම ආගමකට වඩා බුදුරජාණන් වහන්සේ විනය පිටකේ බෙහෙතක් දක්වන්නක් දේශනා කළා කියලා. තාමත් එකම බෙහෙතක් කාටවත් හොල්ලන්න යාර. අනික ඔය බටහිර විද්‍යාවේ ඕනම බෙහෙතක් තවත් දෙයකින් අලුත් දෙයක් වෙනවා. මේක නම් කිසිම වෙලාවක වෙලා නැහැ. ඒ තරමට මේ සත්‍යකන්ත දේශනා වෙලා තියෙනවා. ඒ අදහස් කරන්නේ සාමාර බොද්ධංග ධර්ම පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය පිළිබඳව හෝ මේ සමාගර තමන් විශ්වාසයක් වෙන මට්ටමට ඒ අභ්‍යන්තර ගුණ සංතාණේ වැඩම නැත්නම් ඒ පුද්ගලයා මත්තට හෝ එහෙම දෙයක් ඇති කරගන්න සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. අනේ තමයි අභේතාවක්. නමුත් හොඳට අදිත්‍ය වැඩි කියනකොට මේ බොද්ධංග ධර්ම මන මෙනෙහි කිරීමේ පමණින් ඒ ලෙඩෙන් නැගිටින්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ නිසා මේ දුක පිළිබඳව බලන දෘෂ්ටි කෝණය බලන හැටි එක එක යෝගාවචරයාගේ භාවනා මට්ටම් වල හැටියට වෙනස් වෙනවා. ඒ නිසා ආධුනිකයට විශේෂයෙන්ම සමත භාවනාව ගැන කතා කරනකොට සප්පාය කරුණු කියලා જાතියක් උගන්වනවා. සප්ප කරුණු. ඒ කියන්නේ දුක ඒ දැවෙන ගොජ දමන උස්සන්න භාවයේ හිතියොත් ඔහුට මේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න බැරි නිසා ඒ ඉස්තු සප්පාය, භෝජන සප්පාය මේ ආදි වශයෙන් මේ ගෝචර සප්පාය, ආවාස සප්පාය උගාක් සැප කර්ම දීලා තමයි මේ ධර්මයේ තේරුම් ගන්න. මේ ධර්මයේ තේරුම් කරන්නේ තව ඉස්සරහට තව මේ සැප හොයලා දෙන්නම්, සුඛෝභෝගයක් දෙන්නම් කියන එක නෙවෙයි. මේ පුංචි ලැබිච්ච ස්පාසුව තුළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා හොඳ මානසිකත්වයක් ඇති කරගෙන මත්තට එන්නා වූ ඒ දුක්ඛ සත්‍යයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. ඉතින් ඒකෙදී මේ ඇති වෙන අභ්‍යන්තර බාහිර බලපෑම් අපි එන දුකකට මුහුණ දෙන්න යනවා නම් අපි බය ආසු බැගෑපත් දුක්ඛිත ස්වභාවයකට නේදපත් වෙන්නේ. එතකොට කොහොමද මේ උත්තර ධර්මයක් අවබෝධ කරගන්නට වෙන්නේ? ඒක නිසා අපි දුකෙන් තොර වෙ යුතුයි නේද කියලා ඕන කෙනෙකුට හිතන්න. නමුත් සරුවචන් වහන්සේගේ අවසාන භවයේ උන්වහන්සේ ශක්තිති රජකම ලබන්න තරම් වාසනාව තියෙද්දි ඒ සියලුම ඉසු මේ ඒ සැප ඉසුරු සම්පත් අතහැරලා උන්වහන්සේ ගිහිල්ලා ඇවිල්ලා ඒක වෙනස් විදිහකට කියනවා නම් අර මේ අය අවුරුද්දක් දුෂ්කර වාසයක් කරලා හමාර වෙලයි මේ දේශනා කරන්නේ. ඒ වෙනත්නම් කියන්න තිබුණා මේ රජ සැප විඳලා කියන කතාවක් කියලා. නැත්නම් දුක්පත් කුලයක ඉපදලා දුක්ඛ සත්‍ය විඳනක් කියන්න පුළුවන් ඒ නැති බැරි කමද කියන කතාවක් කියලා. නමුත් මේ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව කෝ ඒ වෛද්‍ය ලෙඩ පිළිබඳ කියන කතාව එහෙම එක පැත්තකට බර වෙච්ච එකක්. ඒක නිසා අර උපනිෂා සූත්‍රය වගේ සූත්‍රවල මේ දුක්ඛ සත්‍යයේ තියෙනා වූ මේ ප්‍රයෝජනගත හැකි ශක්තිය. දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යයක් වඩපත් කර ගැනීමට හැකි හැකියාව කොහොම කැපී පෙනෙන විදිහට විස්තර කරනවා මේ ලෝකේ ඕනෙම ආගමික ධාර්මික ජීවිතයකටපත් වෙන්න ශ්‍රද්ධාවිත අවශ්‍යයි. ශ්‍රද්ධාවට අපේ ජීවිතයකටපත් වෙන්න ශ්‍රද්ධාවිත අවශ්‍යයි. ශ්‍රද්ධාවට ආසන්න කාරණාව දුක. දුකටපත් වුණාට පස්සේ තමයි අපි එක්කෝ දෙවියන් අදහන කෙනා දෙවියෝ අදහන්නේ එහෙම නැත්නම් බුදුන් අදහන කෙනා බුදුන් අදහන්නේ දුකටපත් වුණාට පස්සේ ඒක නිසා දුකේ තියෙනවා පුදුමාර්ථයේ අවබෝධය මේ කියන විදිහේ අපි මායාකාරී කපි අයින් කරලා දුකේ තියෙන ප්‍රයෝජනගත හැකි ශක්තිය ප්‍රයෝජනගත හැකි වර්ගයේ තේරුම් ගැනීම මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මුලින්ම තිබී තවත් නමුත් ඒ දුක විස්තර වෙන ඒ රෝග ලක්ෂණත් එක්ක ගැටීමක් අන්තක එදා මේ අස්සජී මහා ස්වාමීන් වහන්සේ දකපු ඒ පරිබ්‍රාජකයාට අසිරි ස්වාමීන් වහන්සේ මතක් කළේ මෙන්න මේ පසු මෙන්න මේ தත්ත්වේ. යේ ධම්ම හේතුප්පබව තේ සං හේතු සතාගතෝ ආහ. එවැනි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් කරන ගානං අර්වචනාගන්නේ හේතු ප්‍රත්‍ය ප්‍රකාශ. යම් දුක හේතුකින් කරන ගානං උනාගේ දුක ගැන අවබෝධය තුළින් හිත යොමු කරවන්නේ ඒ දුකේ හේතුක. සමුදය සත්‍යය. මේක කියනකොටම සෝවාන්. ඒක කියනකොටම සංකීර්ණ සමුදය ධම්ම සම්බන්ත නිරෝධය. යම් තාක් ලෝකේ ඇති වෙන තාක් ධර්ම තියෙන ඔක්කොම නිරෝධ වෙන සුළුයි කිය. ඒ මේ ප්‍රතිපරිපාදකයට තේරෙනවා. ඉතින් ඒ ඒ ඒ වැටහිල්ල එනේ දර්ශනය තමයි යෝග ජීවිතේ පුරාම තියෙන නිසාම දෝ සංදී කරණං තපෝති පික්ඛා කියලා ඒ අන්තිම පරම තපස කියලා කියන්නේ ඉවසන එක. මොකක්ද ඉවසන්නේ? ඒ දුක ඉවසන්නේ. මොකටද බයටවත් පස්සට වෙලා ඉඳලා ගහන්නවත් නෙවෙයි. මේ දුකේ හේතුව දැක ගන්න තරමට දුකේ ඉඳීම විවේක බුද්ධිය පහළ වී යුතුයි. එහෙම නැත්නම් ඒ විවේක බුද්ධිය පහළ කරගත්තා වූ උත්තරන් වහන්සේලා කියන තාලේ වටහාගත යුතුයි. මේකයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ තියෙන්නේ. ඒ නිසා සම්බිදා පරිසම්බිදා මාර්ගයේ ඒ සත්‍ය දේශනා කරන තැන උන්වහන්සේ සඳහන් කරනවා මේ චතුරාර්ය සත්‍යයටම අවබෝධ ගැලපෙන කාරණා තුනක්. ඒ හතරතම චතුරාර්ය සත්‍ය කියන සත්‍ය හතරතම හත අවිපත අනන්‍යත කියලා ධර්ම තුනක් වෙනවා. මේ මේ මං කියනවා මේ සත්‍ය සතර හතයි සත්‍යයි. ඒ බොරුවක් නෑ. ඒ කාණ්ඩ. අවිතතයි. ඒක විතත වෙන්නේ නැහැ. රසයෙන් භාවයෙන් වෙනස් බවට පත්වීමක් කවදාකවත්. අනන්‍යතාව. වෙනස් බවට පත්වීමකුත් නැහැ. විපරිණාම වෙන්නේත් නැහැ. අන්‍ය භාවයකටපත් වෙන්නේ. දුක්ඛ සත්‍ය කිව්වොත් ඒක එහෙමම. ඒක සර්වඥ දේශනාවක්. ඒක මේ සම්යද්දෘෂ්ටික බෞද්ධයෙකුට එහෙම නැත්නම් රහතන් වහන්සේට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙකුට ඒකට විරුද්ධව කතා කරන්න දෙයක් නැහැ. අවිතත. විතත භාවයේ තත භාවයෙන් අන්‍ය භාවයට විපරිණාමයේ භාවය කවදාකවත් යන්නේ. අනන්‍යතා. අන්‍ය භාවයකට යන්නේ. මෙන්න මේ මේ තුනට මේ චතුරාර්ය සත්‍ය කියන අතරටම හත අවිතත අනන්‍යද කියන භාවයට පත් කරගෙන උන්වහන්සේ එයින් ආයත් දුක්ඛ සත්‍යයට ආලෝකයක් කරන් දෙනවා. දුක්ඛ සත්‍ය කොහොමද හත විතත අනන්‍යත වෙන්නේ? එතනදී කියනවා ඉතින් යත්තා වූ පෙළෙන බව උක සතියේ තියෙනා වූ පින්නනක්කෝ පෙළෙන ස්වરૂපයක් තියෙනවා. ඒක ඇත්ත. අවිතකයි. ඒකෙන් වෙනස් දෙයක් බාට විපරිණාම වීමක් වෙන්නේම නැහැ. පෙළෙනවා පෙළෙනවා පෙළෙනවා. අනන්‍යතයි අන්‍ය භාවයටපත් වීමක්. ඒ වගේම සංකතක්කෝ මේ දුක ඇදිලා තියෙන්නේ ආනාපාන රාජකිතේ සංකතයක් ආයෝනයක්. මේක එහෙම නෙවෙයි වෙනයි කියලා කියන්න පුළුවන් තත්යක් නැහැ. අන්‍ය භාවයක් ඇත්තේ. විතත අවිතත අනන්‍ය. ඒ වගේම සංතාපනට්ටෝ මේක තවන සුළු. දුකටපත් වෙච්ච කෙනා ඒකෙන් තැවෙන සුළු. අන්නේ තැවෙන සුළු බව ඇත්ත. සත්‍ය භාවයක්. ඒක විතතේකට යන්නේ නැහැ. අන්‍ය භාවයකටපත් වෙන්නේ. ඒ වගේම විපරිණාමට්ටෝ ඒක විපරිණාමයකටපත් වෙනවා. දුක තිබුණොත් සැපට යනවා. සැපට තිබුණොත් දුකට යනවා. අද කුමුදුක තත්ත්වයටපත් වෙනවා. වෙනස් වෙනස් දේවල් වලටපත් වෙනවා. මෙන්න මේ ලකුණු හතර නිසා ඒ දුක්ඛ සත්‍ය සත්‍යම. ඒක වෙනස් මේ විපරීතයකට යන්නේම නැහැ. අන්‍ය භාගයට යන්නේ. ඒක නිසා දුක කියන එක පෙළනකම කියන එකට වාද නැහැ. ඒ කියන්නේ අපිට උනත් දුක කියන අපි තේරුම් ගන්නේ පෙළන සුළු ගැතියට. නමුත් මේ දුකේ පෙළෙන සුළු බව සදාතනික සත්‍යයක්. දුකේ පෙළෙන සුළු බව ආර්ය සත්‍යයක් කියලා. ඒ පෙළෙන සුළු බවට අවදි වුණොත් මේ කුසලය එතන බුදුනේ. අයින්දාලන්නේ. අයින්ද හැදුවොත් එතකොට අපි මේ ඒ සදාතනික தත්ත්වයේ ප්‍රතික්ෂේප කරුවා වෙනවා ප්‍රතිපදාවෙන් වැටෙනවා. ඒ නිසා දුකේ යත්තා වූ මේ පෙළෙන සුළු ගතිය දුක නැති වෙලාවේදී කවදාකවත් අවබෝධ කරගන්න එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි දුකට ආවට පස්සේ මේ දුක කියන්නේ ඒකාන්තයෙන් පෙළෙන සුළු බවක් කියලා කලින් අහලා නොතිබුණා නම් ඕනම කෙනෙක් දුකෙන් පැනලා යනවා. මේ මිනිස්යාගේ සතාවේ තියෙන සහජයක්, සහජාතයක්. අන්නේ සහජාතේ කලින් කඩලා තියෙනවා. කඩලා තියෙන්නේ කොහොමද? ධර්ම සාකච්ඡාවලින් බලනවාලා, තාත්වරුත් බලලා, සර්වඥාන්තයත් වගේ උත්තරනාදී ආශ්‍රය කරලා මේ කලින් හිතට කවලා තියෙනුනේ මේ දුක ළඟට එනකොට විශාල ආර්ය සත්‍යයකට අපි දොර ඇරෙන්නේ. මේකට එනකොට පෙළෙන සුළු ගතියක් තියෙනවා. මේ පෙළෙන සුළු ගතියේ අදාතින් කරා. සත්‍ය ධර්මය, ආර්ය ධර්මය. මේක කවදාකවත් ගහක, වැලක, ගසක හැදෙන්නේ නැහැ. අවබෝධ කරගන්නත් බෑ. ඒක ඊයේ වුණාට වැඩකුත් නැහැ, හෙට වෙලා වැඩකුත් නැහැ. ඊක අල්ලපු දෙකනට වැඩක් වෙලා නැහැ. තමන්ට වර්තමාන මොහොතදීම දැනෙනිච්ච වෙලාවේදී මේ එන මේක පෙළෙන සුළු ගතිය. ආ මේ පෙළෙන සුළු ගතියට එනකොට හොඳට තේරෙනවා ඒක සත්‍යයක්. අම්මා කවිල දීපේකුත් නෙවෙයි. ගුරුවරයා කිව්වන දා පිළිගන්න දේකුත් නෙවෙයි වෙන සොමන සමීකරණයක සූත්‍රයක මාර්ගයෙන් ලැබූ දේකුත් නෙවෙයි සත්‍යාවෙන් බාර ගන්න දේකුත් නෙවෙයි තර්කයෙන් වැස ගන්න දේකුත් නෙවෙයි දුකේ පෙළෙන සුළු ගතිය. මේ පෙළෙන සුළු ගතිය කියන්නේ පරම සත්‍යය. බුදු කියලා කියන්නේ දුක. නමුත් දුක දුක බව දැනගන්නක යථාභූතව දැනගැනීම සැපක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට කිසි දෙයක් අලුතෙන් දීලා නැහැ. උනාදී දීලා තියෙන්නේ උඹලා ළඟමයි. නැත්තම් මේ පංචස්කන්ධයක් සහිතව පංචවෝකාර භවයේ ඉපදිච්ච මේ සම්මතෘෂ්ටික මිනිස්යාට මේ දේ පිළිබඳව වෙන දෘෂ්ටි කෝණකින් බලන්න. ඒකටයි සම්මතෘෂ්ටි කියලා කියන්නේ වෙන දෘෂ්ටියක් නෙවෙයි. ඒ නිසා දුකමයි සත්‍යව ඇති කරගatiya යුතු ධර්මය. දුකමයි වීර්ය කළ යුතු ධර්මයේ දුකමයි මේ සතිමත් වේතු ධර්මයේ ඒකෙමයි සමාධිය තියෙන එකම ප්‍රතිපදාව. ඒකට කලින් තමයි ඔය බොද්ධංග ධර්ම අවබෝධ කරලා දීලා තියෙන්නේ. ඒක පෙන්වනවා මේ සතියේ ඉඳලා උපේක්ෂාව දක්වා යන වැඩපිළිවෙල එන්න උච්චර මේ හිතේ විප්ලවයක්. උච්චර හිතේ මේ මේ පරිණාමයක් විය යුතුද? ඒ කොච්චර පරිණාමය වුණත් මේක පිටක්ෂණයක වැඩක්. දුක පිළිබඳව අවශ්‍ය නැහැ විකාශ බැඳගෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වශයෙන් අඳ අඳා කොච්චර දුර ගත කරන්නේ කවුද එන්නේ අපිත් එක්ක ආදාරලා තවත් මොඩේකි සර්වඥ වහන්සේ වගේ දන්න කෙනෙක් ඉන්න උන්වහන්සේ මතක් කරන්නේ ඕක ආවට පස්සේ වයිස්සට වෙනගෙන නඩනේ කියති අවශ්‍යතාවයක් නෑ ඕක තමයි අපි සංසාරේ පුරාණ කලේ ඒ නිසා ඉසాత බවද කියන්නේ අඬතරන්න නැති වෙලාවක මේ මන අහලා ඒවා පිළිබඳව එකක් එකක් එක ගලපලා මේ මේ තර්ක ඥාන ඇති කරගෙන කුංචු කුංචි දුක් වලදී ඒ දුක එතන සුදුගතිය මේකේ තියෙනවා කියලා ඒ දේ දැක ගන්නා සුළු විදිහට දුකට එළඹ සිටුවා ඒ දුක එනකොට දුකම මෙනෙහි කරන ගතිය වීර්යය මේ සුලම සත්‍තාව ඇති කරගන්න. මෙතන තමයි බුදුන් ඉන්නේ. මෙතන තමයි ධර්මයේ තියෙන මේක තමයි සංඝයා කියන්නේ. මේක පන්නලා අර පටේ වෛද්‍ය ක්‍රමයේ වගේ රෝග ලක්ෂණය පන්නලා නැත්නම් රෝග ලක්ෂණ යටපත් කරලා ඉන් වෙනදක් ඉඳී තියෙනවා. නමුත් ඒක හැමදාම සදාත්මික ධර්මයක් වෙන්නේ. මේම ඒ දුකේ තියෙන උපෙලෙන සුළු ගතිය බලනකොට කියන්නේ පීලණය කියලා පීලණට්ටෝ ඒක සංකතයක්. අර දුක වෙන සුළු ගතියක් කියන ඥානේ ඇතුළ පිට දිහා බලනකොට ඒක දකක් වශයෙන් හිතන්න පුළුවන්. නමුත් මේ ඥානයේ අවිද්‍යාව තියෙන දුක දුකක්. දුක ගොඩදා ආසන්නයි උස්සන්නේ. ඒ මොකද ඔහුට තියෙන තද නිත්‍ය සුඛ සුඛ සංඥාවක් මිත්‍යා දෘෂ්ටික සංඥාවක් ඒ නිසා දුක නැති කිරීමේ ඒකයි මගේ ආත්මයේ ගතිය කියලා ඒකත් එක්ක රණ්ඩු කරන්න කරන්න කරන්න දුක වැඩි වෙනවා නමුත් මේ දුකට මූල දෙන ගතිය එනකොට ඒක ඒ දුක්කට මූල වීම ඥානයක් කියන අදහස හිතේ තියෙනකොට දුකේ සංකලනය දුකේ ඒ தත්ත්වය වෙනස් වෙනවා අනිත් එක තමයි තේරෙන පටන් අරගත්තා ඒ දුකට හේතුව ඒ කලින් හෝ මේ මොහොතේ හෝ ඇති වුණා වූ තෘෂ්ණාවක් ඒක කවුරුත් එක්ක කරන්න කරලා හෝ අඬලා හෝ යාඥා කරලා කරන්න දෙයක් නැහැ. ඒක ගෙවා දාන්න පුළුවන් ගෙවට මොනවත් අත්දේ. අඬුවත් ගෙවන්න වෙනවා නැත්නම් ගෙවන්න වෙනවා නැත්නම් බන්න කරපු දෙයක් කිව්වත් ඔබ බන්න කරපු දෙයක් කෙරුවා දෙන්නම බෑ. ඔකත් බන්න අපි දීලේ කරන්නේ කලකනවා මොකද මරණ හැටි මම පෙන්නන ඕන මරණ හැටි කියලා. අන්න ඒ වගේ ඒ වීර්ය ශක්තිය ඇති වෙනවා නම් මේ දුකේ ඉවත් කිරීමට හේතු වෙන සංකල්පනේ. එන්නේ මේ කාම කරු ආශක්තිය ඇති වෙන්නේ එකම විදිය පීඩන දෙකක් දෙන්නකොට දුන්නා දෙන්න විදිහ වෙන වෙන තාක්ෂ. ඒක එක ඒ පීඩනයේ විදිහේ දක්වන ආකල්ප මත. ඒ නිසා ඒක සංකතයි ආයිකොනයි තමා විසින්ම අදාගෙනයි මේ වළඳායි. ඇදගෙන නානවා. අනාගෙන කනවා. ඉතින් ඒකට අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න සුක්ෂා වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒක අඩුවෙන් අඩුවෙන් දීර්ඝ චක්‍රවතේ තේරෙන පටන් අර ගන්නවා. ඉතර වගේ නෙවෙයි දුක එනකොට ඉවසීමේ ශක්තිය මාර්ගයෙන් ප්‍රතික්ෂා මාර්ගයෙන් දුක පිළිබඳව පෙර නොඇසුණු විදෝතාලයට පැටෙන්න පටන් ගන්නවා. උබ්බේ අනනුසුතේන ධම්මිය. මේ කවුරුත් කියපේක නෙවෙයි. එත බුදුන්සේ දේශනා කළ තියෙන දුක පිළිබඳව සාදර වෙන්න දුක ගැන බලන්න. එතකොට ඔබට මේ විඤ්ඤාමයේ අර්ගයට අහුවෙන්නේ නැති ආකාරයේ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා. ඒක අනනුසුතයි. වචනයට නරන්න බෑ. අනනුසුතේ ධම්මේදී චක්කු මුදපාදී ඇහැට පේනවා වගේ ඥානං උදපාදී හිතට වැටෙනවා වගේ වැටෙනවා. අඤ්ඤා උදපාදී විද්‍යාව උදපාදී ආලෝක උදපාදී. ඒ පුංචි පුංචි මේ සංකත ස්වභාවය දුක කියන්නේ අදාළත දෙයක්. ඒක පුංචි දේවල් වල මේ විදිහ වැටෙනකොට කුක්කී ඥානෙ වැටෙනවා. මට මේක සියලු දුක් සඳහා අත්දකින්න. මේකේ කොටසක් තමයි මේ විතාත්‍යන්තර කොම්පැනිකට බාර දෙන්න එහෙ නැත්නම් කොටසක් මම සත බලධාරී දෙවියන් ආතයට බාර දෙන්න එහෙ නැත්නම් කොටසක් මම මගේ ජාත්‍යන්තර නැත්නම් ජම්මාන්තර වෛරක්කාරයට බාර දෙන්න කවුරුවක්වත් හරියන්නේ ඒ තේරම දුක්මයි ඒත් ඇති වෙන තියෙන දේවල් තේරම දුක් ඒ නිසා මම මේ පුංචි දෙයක් අද පටන් ගත්තා තරහ ගන්න පුළුවන් වුණා විනාඩි දෙක තුනක් හරි එක විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන් කමක් ලැබුවා අරමුණේ උඩ වෙලාවක් ඉන්න පුළුවන් කමක් ලැබුණා ඒ වෙනකොට තමයි මට එපාකම කම්මැලිකම බය සංකාර කාන්තාව ඇති වුණා ඒ සේරම ගියා මෙනෙහි කරමින් මූණට මූණ දාලා බලන ඉන්නකොට තීරණ පටන් අර ගන්නවා මේ පටන් ගන්න ක්‍රමයට ආත්මම මට දේඳ ලඳ වෙනකක් පරියන්ක පාත සක්මනක් පාත තව දක්කාසක් කරන වලක් පාත මේ දුක පැටලෙන්නේ එතකොට තේරෙනවා දුක්ඛං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ රූපේ අනනුසුතේසු ධම්මේසු කවුරුත් කියලා තිබුණේ නමුත් මට හිතුණා මේක නම් ආත්පති මම තේරුම් ගත යුතුයි කියලා නාහරු ධර්මයක් මට වැටහෙනවා. ඒකට කියනවා සත්‍ය ඥානය. සත්‍ය ඥානය තමයි දුක පිළිබඳව මේ සාධර බව. දුකටම දුකම සත්‍යක් වඩපත් කරගැනීමේ ඥානයක් අවශ්‍යයි. ඊගාටේ පුංචේ පටන් ගන්නත් එක ආත්පති විවර කිරීමේ ඥානයක් අවශ්‍යයි. ඊට පස්සේ ඥානය පහළ වෙනවා කොයි මොහොතකාරී අ අරිඤ්ඤා තන්ති මේ භික්ඛවේ කුප්පේ අනනුසුතේසු ධම්මේ මම නම් කීනකින්වත් හිතුවේ නෑ මේ දුක මරෙන්න කලින් මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා නමුත් මම කරා. කමින්න පුළුවන් පුංචි දුක් වලින් පටන් අරගෙන අවසාන මරණ දුක දක්වා ඒ තේරම මම අත්දැකලා. අත්දැකලා මම දැන් නොමැරි වර්තමාන මොහොත ජීවත් වෙනවා මේක පෙර නැසුදා. මෙන්න මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ කුත්ති සත්‍ය ඥානෙ කුත්ති ඥානෙ කුත් ඥානෙ පහළ වෙන්න නම් මේ දුක පිළිබඳව දුක නැවත චක්‍රීකරණය කරලා දුකම පොහොරක් බාටපත් කරගැනීමේ ශක්තිය අපි තුල ඇති විය යුතුයි. මෙන්න මේකයි මේ දුකට ප්‍රතිකර්ම හොයන්නේ සාමාන්‍ය පුතක් ධනයක් දුකම මුලින් දුකට උත්තරේ හොයන්නේ යෝගාවචර පතරක. ඒක නිසා මේ දුකේ සංකත භාවය මේක හදාගත්ත දෙයක් බව බලාගෙන යන දෙයක් බව තේරුම් අරගන්න එක ලොකු හාස්‍යයක් ඇති කරන හිත. අපි මේ අනුල දොස් කිව්වට අනාගතයට දොස් කිව්වට වර්ධ මේ අතීතයට දොස් කිව්වට සෑල ප්‍රදේශ මම වගකීම. බුදුරජාණන් වහන්සේ අන්නේ වගේ පූර්ණ මනුස්සත්වයක් අපට අතට දීලා තියෙන්නේ බහිනකොටම සුතර පිළිබඳ අවබෝධ බහිනකොටම සංවචනාධිගේ තියෙන පූර්ණත්වය උන්වහන්සේ අපිට දීලා තියෙන පූර්ණත්වය ඉඳහසක් පූර්ණව පැහැදෙන මේ සංකතය. සීලනත්ෝ ඊගාට සංකාපනත්වයට තවනමයි. ඒ නිසා මේ කාටවත් ඇවිල්ලා මේක බුදලේ වතේ එතෙම අපි අන්තිම දරුවන් දෙන බුදලයක් වශයෙන් ගහවන්නත් උදුම් දෙන්නේ දෙයක් නැහැ. ඒ මොකද මේකේ තියෙන්නේ කුංචි දුක් පිළිබඳ අවබෝධ කරන කුංචි තැවීමක් තියෙනවා. විශාල දුක් පිළිබඳ අවබෝධ කරන විශාල තැවීමක් තියෙනවා. නමුත් ඒ තැවුනට ඒ තැවෙන ගතිය ආස්තරින් අවබෝධ කරගන්නවා. මැරෙන්නේ නැහැ, කුකුරන්නේ නැහැ, නැින්නේ නැහැ, අන්තභාග හැදෙන්නේ නැහැ, කොට වෙන්නේ නැහැ. තුනක් සැක. මොකද අපි මේ ඒකායන මාර්ගයක වැඩ කරන්නේ. ඒ නිසා මේකේ තියෙන ස්ථාවර ස්වභාවය. ඒ සංකල්පනාට භාවයේ මුලින් දෙයක් නැහැ. ඒ මොකද මේකේ තියෙන්නේ කුංචි දුක් පිළිබඳ අවබෝධ කරන කුංචි තැවීමක් තියෙනවා. විශාල දුක් පිළිබඳ අවබෝධ කරන විශාල තැවීමක් තියෙනවා. නමුත් ඒ තැවුනට ඒ තැවෙන ගතිය ආස්තරින් අවබෝධ කරගන්න. මැරෙන්නේ කුකුරන්නේ නැහැ, නැහින්නේ නැහැ, අන්තභාග හැදෙන්නේ නැහැ, පොර වෙන්නේ නැහැ. උනත් තමයි. මොකද අපි මේ ඒකායන මාර්ගයේ වැඩ කරන්නේ. ඒ නිසා මේක තියෙන ස්ථාවර ස්වභාවය. ඒ සංකාපනන්ත භාවයේ මුලින්ම තේරුම් ගන්න. ඒ මුලින් තේරුම් ගන්න තමයි අපි බණ අහන්නේ. ඒ වගේම තමයි ඒක තුලින් අපිට ජීවනක් ලබා ගන්න පුළුවන්ද කියලා කල්පනා කරගෙන තමයි අපි මේ අන්වේ ඥාන, තර්ක ඥාන, චින්තාමය ඥාන කියන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික සාවන ස්වරූපේ වැඩි වෙනකොට ඒත් මේක ඉවසන්න පුළුවන් මට මීට මත්තර මීටත් වැඩිය තව ඒකට මම මුව දෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවනම් මානයට කරා. බ්‍රහ්මයාර කරන්න දෙයක්. ආරවල ගන්න දෙවියන් කරන්න දෙයක්. ඒ නොකරනවා නම් ඒ බුද්ධලයට බුදුහාමුදුරට කරන්න දෙයක්. ඒ නිසා මේක සතිපට්ඨානලා දේශනා කළ යුතුමයි. මේ දුකේ පවතින්නේ කත භාවයේ විචත භාවයේ අඤ්‍යත භාවයේ කියන එක මේ පීලනත්ති කියන අදහසෙත් පෙළෙන ස්වභාවයේ එකක්. වෙනසක් නැහැ. අනිවාර්යයක් නැහැ. මේක හදාගත්ත ආයෝනියකට මේකක් බවට දෙකක් නැහැ. සත්‍ය. වෙනස් සුළු භාවයක් නැහැ අනිවාර්යයක් නැහැ. මේකේ තවන සුළු භාවයටත් පිටයි සතයි විතයි අන්‍යතයි. අවකාන් කියනවා විපරිණාමයි. සැප වේදනාවක් නම් අනිවාර්යයෙන් මේක මත වෙනකොට හොඳයි නැති වෙනකොට දුකයි. දුක් වේදනාවක් නම් මත වෙනකොට දුකයි නැති වෙනකොට සැපයි. අදුක්කම සුඛ වේදනාවක් නම් දැන ගැනීම සුඛයි ඒක නොදැන සිටීම අවිද්‍යාව දුකයි ඒක නිත්‍ය රෝග වෙනස් වෙන සුඛයි කායන වසනාට ගන්න රූප ධර්ම වලට වඩා ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුඛයි මේ නාම ධර්ම නමුත් අඤ්ඤාව දුක පිළිබඳ අපි බය බොහෝ කල්පවයි ඒක එකල ස්වභාවය මේ දුක ඇති කරන මූල හේතුව නම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා ඒ නිසා පරියන්කේදී නටන්න උනාට අනන්න උනාට මෙවුනන්න උනාට සාධි දාන්න උනාට යම් කිසි කෙනෙක් හිතනවා නම් එහෙම නොවි දල් පිළිමයක් පාවිච්චි භාවනා කරන්න ඒක මනස්කල්පයක් විතරයි. අනිවාර්යයෙන්ම ඒ පරියන්කේදී මේ සක්මනේදී එදින්දා වැඩවලදී මරණ දුක හෝ සමාන දුකකට විඳින්න වෙනවා. මේ යෝගාවචරයක විඳින්නේ අර මැස්සුම් බණ්ඩා විද්ද වගේ කොහොම සපක් හොඳයි. මම වෙන කාලේ උනේ ඕක මට ලේද වෙලා වයසට ගිහිලා මරණ අවස්ථාවේ මම දැන් හොඳ තරුණ යෝගනේ කියන වෙලාවේදී ඒ පැමිණෙන දුකට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුණ දීලා මේක අතයි. ආදී බුද්ධලට පුළුවන් මේ ලෞකික தත්ත්ව ඉක්මවලා ලෝකෝත්තර ත්‍ත්වයට යන්න. ඒකදී තමයි අපි මේ රූප ලෝක, කාම ලෝක ඉක්මවල රූප ලෝක ගැන පිළිපො ශක්තියක් විතර ඇති වෙන්නේ. ඊළාමිස සුඛයක් ඇති වෙන්නේ. ඊට පස්සේ රූප ලෝක ඉක්මවල අරූප ලෝක වලට යනකොට ඒ ශක්තියක් ඇති වෙනවා. ඉතින් යනකම් මේ සම්බුද්ධ මේ මේ සම්බුද්ධ යනවා ඉතින් පහවෙනි ඉතලපත් ජීවන රැඳීම වල සසෙන් වාසේ දේශනා කළා ඒ අරූප tattයක් ඉක්වවන ඒ තියෙන්නේ දුක ඒකේ ගන්න දෙයක් නෑ ඒකත් අයින් කරන්න ඒකත් අයින් කරන්න රූප අරූප tattව ඉක්මවල ඒන tattයටත් මේක තාම පෙළනමයි මේක තාම සංකතයක්මයි මේක තාම තවනමයි මේක තාම වෙනස් වෙන tattයකටපත් වෙන්න ගුණ සදාතන නැහැ ආනේ විදිහට දුක පිළිබඳව එnde එnde එnde එnde ඉගෙන මට්ටමට යනකොට හැබැයි ඒ කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ මොකද මේ පටිඝ වෛද්‍ය විද්‍යාවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවයි ගත්තාම ඔය සතන පුරාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කරුවේ තම කරන්න තියෙන දේ කරගෙන ඉස්සද්දෝ බලන්න. මොකද අර පටිඝ ක්‍රමයේ යන්නේම අඳුරෙත් එක්කම. සලාගෙනමයි. එලාගෙනමයි. ඒක තියෙන්නේ විස බීජ නසන ගතිය. ඒ විතරක් නෙවෙයි අනික වෛද්‍ය ක්‍රමත් නසන ගතියක් තියෙනවා. අන්තිමට වෙන්නේ මොකද? බීජ මනසත් නතරයි. ඒ තරමටම ගියාට පස්සේ අද එයාත් අන්න දෙන්න පටන් ගන්න තියෙනවා මේ ශුද්ධ ජීවි නාශන බෙහෙත්. අද මිනිස්යාට කෙනෙක් ප්‍රධානම බාධා වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ශුද්ධ ජීවීන් මිනිස්යා ඉන්නවා. ඕනම ප්‍රතිජීවයක හදනකොට ඊට ප්‍රතිවිරුද්ධ මේ විස බීජ වල තියෙන ප්‍රතිශක්තිය වැඩි. දැන් කරකවිල වැටලා තියනවාද? මනුස්සයා ඇහැට නොපෙනෙන සුත්‍ර ජීවියාට කොහොමක් බවට පත් වෙලා කියනවා. ඒක හොඳට මම දන්නේ වෛද්‍ය විද්‍යාවේ ඉහළම කියන පත්‍රේ ඉන්නේ නැත්නම් සැකර තියාගන්න දෙයක් නැහැ. ඒ වාගේ තමයි නමුත් මේ කාලේ මැද ඒ අත්තම දැන් තේරුම් ගන්න තියෙනවා ඊට වැඩිය මේ කොලයක් තලාගෙන එහෙම කරන මේ වෛද්‍ය ක්‍රමයේ මොකද්ද පුදුමාකාර ගැඹුරක් තියනවා කියලා හොයන්න පටන් ගන්නවා. එතකොටවත් නැහැ වෛද්‍ය විද්‍යාව මේ ආයුර්වේද වෛද්‍ය උඩ දාන ගැතිය. ඒගොල්ල කියන්නේ අපි එදා ඉඳලා ඔක දරගෙන හිටියා. මොකද අපි වෙදගම් කරන්නේ හේතු. ඒ නිසා අපිට බෙහෙත් දීපුවම රෝග ලක්ෂණ පහ වෙයි කියලා කියන්න බෑ. ඇදිමින් තියෙන්නේ. ආයුර්වේද කරන ගැටි හොඳටම දාන්න. ඒ වගේ තමයි බුදුජානන් වහන්සේගේ මේ දුක්ඛ සත්‍ය මුල් කරගත්ත ආ වූ චතුරාර්ය සත්‍යෙට බහිනකොට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේක දුක නතන ක්‍රමයක් නෙවෙයි දුක වඩන ක්‍රමයක්. ඒ යත්තන් උත්තර දෙන්න පටන් ගත්තොත් අවදාකත් යෝගාචර යෝගාචරණ කරනවා. දැන් යෝගාචරය ඒ වෙලාවල් වලට කරන්න තියෙන්නේ අන් ඇත්තේ නම. දීරෙක් වගේ. ඇස් ඇත්තේ නම. අන්ධෙක් වගේ. කොන්දපණ ඇත්තේ නම. කොඳු රෝගයක් ඇත් කෙනෙක් වගේ. නැත්තම් මරණියක් වගේ ඉඳගෙන උදාහරණ යොත්මන් වහන්සේලායි දේශනා කරපු දේවල් ඒ තාලෙකම විකට කරගෙන යනවා. ඒ වගේම තමයි ගණන් හදන කොට තාම ගැඹුරු සංකීර්ණ ගානක් ආවත් ඒ ගාන මේ ව්‍යාපාර වස්තු ගානන්ද සුළු කිරීමේ ගානන්ද බීජ ගණිතයත් ආදි වශයෙන් ගාන තේරුම් ගැනීමම ඉතාමත් වැදගත්. ඩටේ ගන්න ගත්ත ගමන් හදන්න පටන් අරගත්තට මොනව හදනවද කියලා හිතේ නෑ කිසිම එකලාසයක්. නමුත් ගාන හොඳට අවබෝධ කරගත්තා නම් ඒක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා වගේ. එතකොට තේරුම් ගන්න මේක මේ ව්‍යාපාර වස්තු ගානක්. නැත්නම් අංක ගණිතයක් නැත්නම් සීක්‍ර ජ්‍යාමිතියක් නැත්නම් නව ගණිතයක් මොකක් හරි හේතුන් අරගෙන මෙන්න මෙතනයි මේ කාරණාව කියලා මේ ගාණි ගැටලුව ඒ ගාණ ඉදිරිපත් කරපු වෙනා දත්ත සංකල්පයේ ඒ කණන්පත්ට උත්තර දෙන ප්‍රේක්ෂකයා තේරුම් ගත්තා නම් ඔහු ඒකට පාස් වෙලා ඉවරයි. ඒ මුත්‍ලා දාන්න හොඳටම දැන් මම ගාණ තේරුම් ගත්තා. ඊට පස්සේ නමුත් ඔහුට උත්තරේ ඊට ආවට පාස් බව ගන්න ඔහුට ඒක ක්‍රමයෙන් සමීකරණේ සමීකරණයට ලියලා උත්තරේ කිවිදකක් දාලා ඒ පරීක්ෂකයට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාට පස්සේ මෙච්චර කාලයකට පස්සේ ඕන ප්‍රතිඵලය. නමුත් ගාන හරියට තේරුම් අරගෙන හදපු කෙනා ඒ වෙලාවෙම තමයි. නමුත් ප්‍රතිඵල එනකොට ටිකක් අල්ලයි. ඒ ලෝකයා. නමුත් ගාන හදපු කරාට ඒක. ආන්නේ වගේ මොනම ප්‍රශ්නයක් ආවත් මොනම ක්ලේශයක් ආවත් එහෙම නැත්නම් මොනම සංසිද්ධියක් නැතුණත් අන්නේ සංසිද්ධියට පොඩ්ඩක් නතර වෙලා බලන ගතියේ සිංහ ආකල්පේ. මේ තුල තියෙනවා අර ඒකේ හේතු ප්‍රත්‍ය දැක ගන්න පුංචි ඉඩක්. ඉවසීමේ ශක්තිය. නැත්නම් නාම රූප වශයෙන් පරිච්ඡේද කරගත්තට පස්සේ ඒක ප්‍රත්‍ය දැක ගන්න ධර්ම පිටිය දැක ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ධර්මය මුලින්ම අත්තාවේගේ නාම රූප විභාජනය නැත්නම් නාම රූප පරිච්ඡේදය දැක්කම ඒ පුද්ගලයා විකටම සමාධියේ සතියේ පවතිනවනම් අනිවාර්යයෙන්ම ගතියක් තමයි ඒකේ ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය පරිග්‍රහය. ධම්මwidetilde කියන එක. ඒ ධම්මwidetilde දකිනකොට ඕනේ පරිත්‍යාගපාද ආදී චන බංගර භාවේ හොඳට වැටෙනවා. ඒක කවදාකවත් තර්කයක් නෙවෙයි. වැටෙනදී ආනේ වැටීම තමයි දුක්ඛ සත්‍යයට යකින් නැත්නම් දුක්ඛ සත්‍යයට පිටිපස්සේ පනවවදාරලකින් සමුදේ සත්‍යය. ඉතින් එතෙන් යනකොට පහදිලිව තමයි තේරිලා තියෙන මේ කවුරුත් කරපු දෙයක්. දුක්ඛ සත්‍යයේදී නම් ගොඩක් හිතෙනවා. මේක කවුදෝ කරපු දෙයක්. මේ විස බීජෙන් නැසුවොත් මෙහෙම කරන්න පුළුවන් වෙයි. নানা ප්‍රදේවල් හිතන. නමුත් පිටිපස්සට ගිහිලා යම් අවස්ථාවක මේ රෝග්‍යාට ඕනත්නම් ඒ යෝග්‍යාට තේරුනොත් මේක ඒකාන්තයෙන්ම Tamange දෙයක් කිය. අන්නර බොද්ධංග ධර්ම ඇසීම වාගේ හිතට පවන් තැලීමකේ. හිත ධෛර්යමත් කිරීමකේ සුවය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික කායන මාර්ගයේ සරසන. මෙතන චතුරාර්ය සත්‍යය දේශනාව සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල කල යුක්තක් වශයෙන් පෙන්වන්නේ. යෝගාවචරයේ මේ දේ කළ යුතුයි මේ දේ කළ යුතුයි කියලා පෙන්වන්නේ. නමුත් අනිවාර්යයෙන්ම යෝගාවචරය මේ මූල ධර්මයේ දැනගෙන නොසිටියොත් එක තැනම වටවලල් යාම සුමීග්‍රේ තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම දැනගෙන කියන්නේ. ඒ දැන ගැනීම ඒ සුත මේ වශයෙන් චිත්තා මේ වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක වැදගත්. ඒ වැදගත් නූනොත් හරියට කාරණා කාරණා පෙන්ලා තිබුණා සර්වචනාවේ දීලා තියෙන මේ උපකල්පනය මේ මේ දීලා තියෙන යෝජනාව ඉදිරිපත් නොවුනොත් ආයෙත් සංසාරයක් ජීවත් වෙන්න වෙනවා එතෙන්ට ඒ නිසා මේක ප්‍රතිපත්තානේ සත්‍ය පරිවේ වශයෙන් දේශනා කරනවා ඒ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මෙවුවා අයින් කරලා ඕනේ නැහැ කියලා පැත්තකට දාලා භාවනා කරාට බොහෝ කල් යනවා මේ දේශනා මාර්ගයෙන් තේරුම් ගන්නවා විතර දීති වෙයි නිසා මේවා පිළිබඳව අවබෝධයක් ඒ අවබෝධය සඳහා මේ මත්තට මේක සඳහන් වෙනවා චතුරාර්ය සත්‍ය මේ ඉදන් අයං දුක්ඛ ආර්ය සත්‍යන්ති පජානාති ඊගාවට අසංච වික්කවේ දුක්ඛං ආර්ය සත්‍යං කියලා එකින් එක එකින් එක එකින් එක විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ කියලා මේ මතක් කරගත්ත ධර්මතාවය නිදර්ශන මාර්ගයේ එකින් එකට එකින් එකට පෙන්වන්නේ. නමුත් අවශ්‍ය වෙලා තියෙන මූලිකවම මෙන්න මේ ධර්මතාවයක් තියෙන්නේ මේ දුක්ඛ සත්‍යෙතම අවදි වීම. තමන්ගේ වැරදි, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය මතු වෙනකොට සතුටක් ඇති කරගන්න ඕනේ. ඉතින් උනේ ඒක අකමැත්තෙන් නොදැනුවත්වම ඇවිල්ලා වින කරලා යනවා. අපි ඒකට කැකිල රජු වගේ අල්ලපු දෙට දොස් කියනවා, ඉස්තර දොස් කියනවා, විස බීජ වලට දොස් කියනවා නානා ප්‍රදේවා. නමුත් දැන් මේ වැරද්ද නැත්නම් මේ අඩුපාඩුවේ කෙලෙසේ මතු වෙනකොට ඒක මකන්න යන්නේ නැහැ, සාදර වෙන්නේ නැහැ. ඒක පිළිබඳව හොඳට මේ කියස්තාව උපැලන ගතිය. මේකත් ආව සංතාපන ගතිය මේකත් ආව ආයුන් රස කරන ගතිය මේකත් ආව උත්තරන කියන ගතිය හොඳට බලන්න ඉන්නවා නම් ඒක දුක්ඛ සත්‍ය අවබෝධය ඒක අනිවාර්යයෙන්ම සමුදයට යොමු කරනවා සමුදය නිවනෙන් තොර නැහැ සමුදය දැනගන්නවත් එකම ඒකේ නිවනට දොර යනවා නිවන දොර යනකොට තමයි නිවන් මාර්ගය ඒතර ගෙඩිය හතරක් තියෙන අඟවල්ලකට හරියට මහා නැට්ටට කඩලා දැම්ම වගේ ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කළ පමණින් ඉතුරු සත්‍ය හතරට අවබෝධ කිරීමට විශාල ඉඩක් ලැබෙනවා. නමුත් අදහස් එකට වගේ වෙන දුක්ඛ සත්‍ය. ඒ නිසා අනිකුත් ආගම් ධර්ම වල වගේ මේ විවේක සුවේ හොයාගෙන ඉන්නේ ආධ්‍යාත්මයේ විකුණාගෙන කන කාටවත් දුක්තාවෙන් ඉස්තාවක් ලැබෙන්නේ. දුකම දැනගෙන දුකම දැනගෙනම ඉවසීමෙන් ඉදිරියට යනවා කියන කැපකිරීම ඇති කෙනාට නම් බුද්ධ ඥාන වහන්සේ විතර ඇත්ත ඇත්ත හැටියට දේශනා කරනවා. අපටත් ඒ තරමටම එතෙන්ද යන්න පාර වෙනන ආයුධයන් දුන්නා වූ උත්තරයන් අහසේ නමකට වස්නාගම්පේ සතහස කරන බව දුකට වේදා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි යම්තාක් මේ තාක්කල් දැන හෝ නොදැන මේ ආර්ය මාර්ගයක් වෙනවා. එනකම් මේ යෝගාවද ජීවිතයක් වෙනුවේ යම් ආකාරයක දුකක් විඳනනම් ඒ කවදාකවත් අපිට අහිමි කිසි නෑ. අපිට තියෙන්නේ විඳපු දුක් හෝ වේවා මත්තක හෝ පත්මක වෙන හෝ දුක් වේවා ඒක හාස්පසින්ම තේරුම් ගන්න පුළුවන්. හරිම නියයි. ඒ නිසා ඒ මේ අද දවසේ අපි එකතු කරගත්ත ධර්ම කොටාදිය අපිට මේ එළමෙන දුක මේ ඉන්නේ කියනවනේ පැන්නේ දුක් පැනේදහයි කිය. අන්නේ පැනේදහ කරගන්න නම් මේ දුක ආත්පසින්ම අවබෝධ කරගත යුතුයි. ඒකයි දුක දුක් ආර්ය සත්‍ය බවටපත් කිරීමේ ක්‍රමය ඒකේ යතුරු බුද්ධ ජනනාට අපට පාන. ඉතින් අපිට තියෙන්නේ ඒක ආවට පස්සේ ඒ දොරට හොඳට දොර ඇරලා පට ඇරලා හොඳට ඒකේ තියෙන ඒ පීලනක් භාවය, සංකතක භාවය, සංතාපනත්තේ විපරිණාමත්තේ කියන ඇති හැටි දැක ගන්නට අපිට මේ ධර්ම කොටාද සද්ධාව පිණිස වේවා, වීර්ය පිණිස වේවා, සතිය පිණිස වේවා. මේ හිතුවේ නැති වුණාට මේක තුළ සමාධිය ගන්න පුළුවන්. අනිවාර්යයෙන් පුදුමාකාර සමාධියක් ඇති කරගන්න පුළුවන්. අන්නේ සමාධිය පිණිස වේවා, අවසානයේ ප්‍රඥාව පිණිස වේවා. මේ ආදී ක්‍රමයට මේ ඉන්දිය ධර්ම වැඩිමේ ඒ කායන මාර්ගයේ මේ තත්වාර සත්‍ය වෙනම ඇතුණු විදියට දක්වන්න දැනගන්න මේ වත් කාලය තුළ මේ සින්දනාටම ඒ ඉන්දිය ධර්ම පිහිට වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත්තන් දේශනා මෙතන සත්තාදායමී සම්බතං කුඤ්ඤ සම්පදං සත්‍යේ දීවානෝ දන්ති භගවතං සත්‍ත්‍ය ආදමේ දීකම් ගතම් පුඤ්ඤ සංගතම් කප්පේ භූතානෝ නන්තු සබ්බං හත්ති සිද්ධියා එත්තාදාජනම් මේ දීකම් ගතම් පුඤ්ඤ සංගතම් කප්පේ අත්තානුසුදං සබ්බං හත්ති සිද්ධියා ආකාශත්තාජ බුම්මත්තා දේවානාගාමහිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාතු බුම්මස්සා දීවානාගාමන්තිවා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දීවිසං ආකාශත්තාතු බුම්මස්සා දීවානාගාමන්තිවා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං කරං ඉදං වූ නාතිනම් හෝතු සුඛාරං සුවාතින ඉදං වූ නාතිනම් හෝතු සුඛාරං සුවාතින ඉදම්මෝ නාති ඉදම්මෝ පෙරිත්තා විදම්මෝ